මීතිරිගල නිස්සරණ වනය 1984 අගෝස්තු 25 ලිපිය හිතවත් දායිකාව ඔබේ දියුණුව ධෛර්යය උපදවයි එහෙත් ඔබ විසින් තවදුරටත් දියුණු කරගත යුතු අංශ කීපයක් ඇත කලින් ලිපියේ උපදෙස් දී ඇති පරිදි විපස්සනාව කෙරේ දැන් මුළුමනින්ම යොමු වන්න වරින් වර මෛත්‍රී භාවනාව කිරීම හොඳය නාම රූප අවබෝධ කර ගැනීම විපස්සනා භාවනාවේදී ක්‍රමෙන් වර්ධනය විය යුත්තකි. මුලින්ම රූප මනමින් ප්‍රත්‍යක්ෂ කරගත යුතුය. සියලු දේ සැදී ඇත්තේ මහා භූත හතරෙනි. පඨවි එනම් තද බව හා මෘදු බව ආපෝ එනම් වැగిරෙන බැඳෙන ගතිය තේජෝ එනම් ගින්න හා උණුසුම් බව වායෝ එනම් වාතය ගතික බව හෝ ඇදීමේ ගතිය මේවායේ විස්තර දැන ගැනීමට විසුද්ධි මග්ග පොත බලන්න. මේවා ශ්වසනයේදී සක්මනේදී හා සියලු ශාරීරික ක්‍රියාවලදී පැහැදිලි විය යුතුය. නිදසුන් ලෙස ශ්වසනය ගතහොත් ඔබට දැනෙන දෙය වායෝ ධාතුවයි. ඔබ අත්දකින ඝන බව හා රළු බව පඨවි ධාතුවයි. ප්‍රාශ්වාසයේ දැනෙන උණුසුම තේජෝ ධාතුවයි. ආපෝ ධාතුව කෙලින්ම අධ්‍යක්ිය හැකි නොවුවද පඨවි ධාතුව එක්කොට බැඳ තබන ගුණය ඇසේ වටහා ගත යුතුය. මේ ධාතු සියල්ලම ද්‍රවවල ඊතා කුඩා සෑම අංශුවකම අනිවාර්යයෙන්ම අඩංගුය. එහෙත් ඒ ඒ ද්‍රව්‍යයේ ස්වභාවය අනුව වෙනස් විය හැකිය. නිදසුන ශ්වසනයේ වායෝ ප්‍රදානය ගින්නේ තේජෝ ප්‍රදානය සක්මන් භාවනාවේදීද ඔබ මේ මහා භූත ගැන දැනුවත් විය යුතුය. පය ඔසවන විට වායෝ ධාතුවෙන් උදව් ලබන තේජෝ ධාතුව ප්‍රධානය. අනෙක් දෙක එතරම් ක්‍රියාශීලී නැත. පය ඉදිරියට ගෙන යාමේදී තේජෝ ධාතුවේ උදව් ලැබමින් වායෝ ධාතුව ප්‍රධාන වේ. අනෙක් දෙක අක්‍රියය. පය බිය තබන බිම තබන විට ආපෝ ධාතුවෙන් උදව් ලැබමින් පඨවි ධාතුව මුල් තැන ගනී. අනෙක් දෙක අප්‍රදානය. සක්මනේ ක්‍රම තුන එකකට පසු එකක් වර්ධනය වන ලෙස පුහුණු විය යුතුය. මුලින්ම නිකම්ම වමහා දකුණ බලමින් යන්න. එවිට ඔබ සිත යොමු කළ යුත්තේ ඒ ඒ පය කෙරෙහි පමණක් නොව ශරීරයේ ඒ ඒ පැත්තේ හිස සිට දෙපතුල දක්වා මුළු කොටසම කෙරෙහිය. එනම් සිරුරේ වම් පැත්ත ඊළඟට සිරුරේ දකුණු පැත්ත. ඒ ක්‍රමය ඊතා හොඳින් පුහුණු වූ පසුව දෙවන ක්‍රමය එනම් ඒ ඒ පය එසවීම හා තැබීම මෙනෙහි කිරීම පටන් ගන්න. එහිදීද ශරීරයේ අදාළ පැත්ත මුළුමනින්ම මෙනෙහි කරන්න. තුන්වැනිව පය එසවීම ගෙන යාම තැබීම යන ක්‍රමයට සක්මන් කරන්න. එවිට අවබෝධය ක්‍රමිකව වර්ධනය වෙයි. සක්මනේදී වෙනයම් දෙයකින් සිත විසිරී ගියහොත් සක්මන නතර කර ඒ දෙය මෙනෙහි කරන්න. එය ගෙවී යනතුරු යම් අසාමාන්‍ය දෙයක් හැඟුණොත් සක්මන නතර කර මූල කර්මස්ථානය ලෙස ආනාපානයගෙන මුළු ශරීරයම මෙනෙහි කිරීම සුදුසුය. යම් ප්‍රීතියක් හෝ සැනසීමක් දැනුනොත් එය තුල ගැලී නොසිට එයත් හුදෙක්ම තවත් අනිත්‍ය සංසින්දියක් ලෙස මෙනෙහි කරන්න. විපස්සනාවේ ප්‍රධානතම මූලධර්මය වන්නේ කිසිම මානසික තත්වයක නොඇලී සිටීමයි. මක්නිසාදයත් ඇලීම වනාහි භාවනාවේ ප්‍රගතියට බාධා කරන ක්ලේශයකි. ඔබට ශරීරය හා මනස පිළිබඳව සංඥා නැතිව ගිය කලෙහි සිරුර මුළුල්ලේම සිතගෙන යාමට උත්සාහ කරන්න. එවිට ඔබට සිරුරේ යම් තනක් දැනේ නම් එතන මෙනෙහි කරන්න. තවද සිරුරේ යම් ස්පර්ශයක් දැනේ නම් එය මෙනෙහි කරන්න. ආනාපානය පැහැදිලි නම් එය මෙනෙහි කරන්න. ඒ කිසිවක් නොදැනේ නම් සංඥා බෝධවාගෙන හුදෙක් සිත එනම් දැනගන්නා සිත පිළිබඳව දැනුවත්ව සිටින්න. සිත පවා නොපවති. ඒ සුවිශේෂී කාර්ය සාධනයකි. අපි ඒ ගැන පසුව සාකච්ඡා කරමු. මා නිර්දේශ කළ පොත්වල යම් යම් කරුණු පිළිබඳ සුළු නොසසඳීම් තිබිය හැකි වුවද ධර්මය විවිධ දික්ටි කෝණවලින් බලා වටහා ගැනීමට ඒවා ඊතා උපකාරී විය හැකිය. මූල ග්‍රන්ථය ලෙස විසුද්ධි මග්ගය ගන්න. බෞද්ධ භාවනාව පිළිබඳ ඊටාම පැහැදිලි විස්තර කර ඇති අසහාය කෘතිය එයයි. ගෞරවනීය ආචාර්යන් වහන්සේගේ උපදෙස් පරිදිය මෛත්‍රීණි 1984 අගෝස්තු 30 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස විශිෂ්ට උපදේශ සමූහය පිළිබඳව නැවත වාරයක් ඔබ වහන්සේට ස්තුති කරමි. ඒවා ඊට ඕනෑකමින් පිළිපැදීමට උත්සාහ කරමි. මා වෙත විසුද්ධි මග්ග කෘතිය නැත. එහෙත් එය යහළුවෙකුගෙන් ඉල්ලා ගැනීමට බලන්නෙමි. සිත හා කය සංසුන් වූ කල යන්න පිළිබඳව එහිදී කය නිසසල වී අක්‍රිය වේ. භාවනාවේ එක් තැනකදී හෝ වෙනත් අය කතා කරනු අසා සිටින විට පවා සිතද ඒ ආකාරයෙන්ම නිසසල හා අක්‍රිය වේ. එය සිතන්නේ හෝ තැන් තැන්වල දුවන්නේ නැත. සිත නිසසල වූ විට පමණක් හටගන්නා ශාන්ත බව පිළිබඳව දැනුවත් බව පමණක් ඇත. මම හරියට මෙය නොදනිමි. මේ මට සිතන හැටි. සිත සසල වූවොත් මේ ශාන්ත බව නැති වෙයි. එහෙයින් සිත ඒ නිසසල සමතුලිත තත්වයේම තිබිය යුතුය. මේ සියල්ල මෙසේ වෙතත් සාමාන්‍ය බලවත් ශ්වසනය මෙන් නොව ඊතාසියුම් ශ්වසනයක් දැනේ යයි සිතේ. මේ අලුත්ම වර්ධනය විස්තර කළ හැක්කේ මේ ආකාරයට පමණකි. සියල්ලම ඊතා පැහැදිලිව ඊතා කරුණාවෙන් පහදා දීම ගැන ඔබ වහන්සේට ස්තුති කරමි. මට හැකිතාක් හොඳින් දිගටම භාවනා කරන්නට උත්සාහ කරමි. යටහත් කීකරු ශිෂ්‍යාව 1984 සැප්තැම්බර් 8 වන දින ලිපිය අති ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය හා ඇස් පෙනීම කෙසේදැයි විමතියෙන් සිටිමි සියල්ලම යහපත්ව පවතිනු ඇතැයිද මා ලිපි එවීමෙන් කරදර කරන්නේ නැතැයිද අපේක්ෂා කරමි. ඔබ වහන්සේ වූ උපදෙස් අනුව මම මේ කාලය තුලදී පඨවි ආපෝ තේජෝ වායෝ යන මූල ධාතු ගැන මෙන්ම පංච නීවරණ සත්‍ය බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ආනාපානී අවස්ථා 4 සහ සතිපට්ඨානී අංග 16 ගැන අධ්‍යයනය කරමින් සිටිමි. දැන් මට ඒවා වැටහෙයි. මම තවත් ගැඹුරට ඒවා අධ්‍යයනය කළ යුත්තේමි. අද උදේ මගේ භාවනාව පෙරවරු 4ට ආරම්භ විය. පැයක් පමණ භාවනා කළ පසු ශරීරයේ පුරා විද්‍යුත් වර්ෂාවක් ගලන්නාසේ දැනෙන්නට විය. එවිට මම ආපෝ තේජෝ වායෝ හා පඨවි සිහියේ තබාගෙන ඒ ප්‍රවාහය කෙරේ අවධානය යොමු කළෙමි. ඉක්බිති මම මට ලැබී ඇති උපදෙස් අනුව ඒ සියල්ල යන්නට හැරියෙමි. එවිට මට ඊතා සැහැල්ලු බවක් දැනුනි. සිත සැහැල්ලු වුවද ඊතා අවදානශීලී විය. ඉක්බිති මගේ සිරුරේ ඇති සෑම සෛලයක්ම දිය වී යනු දැනුනේය. මා හිතන හැටියට මෙය සිදු වූයේ අත්හැරීම නිසාය. කලාප තවදුරටත් ඊතා තදින් එකට බැඳී සිටීම වෙනුවට ජලයේ දැමූ ලුණු මෙන් දිය වී ගියේය. මේ අත්දැකීම ගැන මා පොත්වලින් කියවා ඇතත් දැන් මම එය සැබවින්ම අත්දැක්කෙමි. දැන් මා තුළ ඉතුරු වූයේ ශාන්ත භාවයේ සහ යස සාධනය පිළිබඳ හැඟීම පමණකි. දැන් සන්ධ්‍යාවයි. ඒ ශාන්ත භාවයේ සහ යස සාධනය පිළිබඳ හැඟීම තවමත් පවතී. ඊට හේතුව මගේ සිත මේ අත්දැකීම කරා নিরතුරුව යාමයි. මාස 8කදී පමණ පෙරද මට මීට සමාන අත්දැකීමක් ලැබුණේය. එහෙත් එහිදී මා දුටුවේ අපරිමිත සමුද්‍රය තුල මගේ සිරුර අන්තර්දාන වී යන ආකාරයයි. පැවැත්මේ ඒකත්වය පිළිබඳ දැනුවත් බව පමණක් මා තුළ ඉතිරි විය. මේ වර්තමාන අවස්ථාවේදී මුලින් චතුර් මහා භූතයන් ගැන සිත ඒකාග්‍ර කොට සිටිහෙයින් සිරුර දිය වී යාම වඩාත් පැහැදිලිව හැඟුණා මෙන්ම සිදුවන දේ ගැන දැනීමක්ද ලැබුණි. අවසාන ප්‍රතිඵලය නම් එකක්ම විය. වචනයෙන් විස්තර කළ නොහැකි ප්‍රීතියක් හා ශාන්ත භාවයක් මම දිගටම මේ ප්‍රයත්නය ගෙන යමි. අවබෝධය දියුණු කරගෙන සත්ත්ව බොජ්ජංග මගින් නීවරණ පරදවා ආනාපානය මගින් සතිය දියුණු කරගෙන මෙත්ත හා කරුණා වර්ධනය කිරීමට යෙදෙන්නෙමි. ඔබ වහන්සේගේ කෘතවේදී හා කීකරු ශිෂ්‍යාව. පසුලිපිය ඒ කෙසේ වෙතත් භාවනාවෙන් ලබා ගන්නා ප්‍රීතිය හා ශාන්තභාවය කොයිතරම් මහත් වුවත් එය අනිත්‍ය බව මම සිහියේ තබා ගත යුත්තේමි. මේ සිත හෝ කය කිසිම සංස්කාරයක ඇලීමට ඉඩ නොදිය යුත්තේමි. මීතිරිගල නිස්සරණ වනය 1984 සැප්තැම්බර් 11 දින හිතවත් දායකාව ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඔබේ දියුණුව ගැන ප්‍රසාදයට පත්වෙති. ඔබ අනිත්‍යතාව මුළුමනින්ම අත්දක ඇත. එහෙත් ඉන් ලබාගත් ශාන්තභාවය වින්දනය කරනු සඳහා නැවතී නොසිටින්න. සැබෑ ශාන්තිය යනු නිර්වාණයයි. එහෙයින් ඔබ එය අත්දකින තුරු විවේක නොවන්න. දැන් ඔබ ඉන්නේ ඒ මාර්ගයේය. එහෙයින් දිගටම ගමන් කරන්න. ඔබ කලාප ගැන සඳහන් කර ඇත. රූප කලාපයක් යනු ද්‍රව්‍යයක ඊතා මූලික කොටසයි. සෑම කලාපයක් හෙවත් කාණ්ඩයක් තුලම මහා භූත හතරත් වර්ණය, ගන්ධය, රසය හා ඕජාව යන හතරත් අඩංගුය. මේ සුද්ධ අෂ්ටකය ජීවිතීන්ද්‍රය හා කාය ප්‍රසාදයේ සමග එක් වූ කල ශරීර දශකය හටගනී. ශරීරයේ පිටත හා ඇතුළත පැතිර ඇති කාය විඤ්ඤාණයේ පදනම එයයි. ඒ හා සමානව ශුද්ධ අෂ්ටකයට ජීවිතේන්ද්‍රය හා චක්කු ප්‍රසාදය එක් වූ කල චක්කු දශකය හටගනී. එය චක්කු විඤ්ඥානයේ පදනමයි. ඔබේ වටහා ගැනීමේ ශක්තිය තියුණු නම් ඔබ රූපවල බොහෝ ලක්ෂණ අත්දකිනු ඇත. එහෙත් මේ සඳහා ප්‍රයත්න නොදරන්න. අවබෝධය ස්වභාවික ඇතිවීමට ඉඩ දෙන්න. ඇතැම් විට අත්දකින මානසික හා ද්‍රව්‍යමය මූලික කාරණය වචන වලින් ප්‍රකාශ කළ නොහැකිය. ඊට කමක් නැත. ඔබේ ව්‍යායාමය සාර්ථක වේවා. මෛත්‍රියනි